විදුලි රංගමඩල අද ඉදිරිපත් කරන්නේ ගාමිණී රූපසිංහගේ නාට්‍යයක්. ලොකු මහත්තයා රෑ කෑමට ආවෝය. Thank you. හට නම් හරීම මාංශි. මට නම් එපා වුණා මේ බස් වල ඇවිල්ලා. ආ සුමි ඔයා ආවද? මම මේ මෙච්චර වෙලා ස්ටෝප්පුවට වෙලා බලාගෙන ඉඳලා ගෙට ගියේ. හ්ම්. කො අදත් කාර් එක හදලා ඉවර නැද්ද? හ්ම්. කාර් එක කාර් එක ගැන කතා කරන්න එපා. තාම කොට උඩ. තව මාසයකටවත් ගන්න පුළුවන් වෙයිද දන්නේ දැන් නම් තියෙන්නේ කාර් එක හදලා ඉවර වෙනකන් රස්සාවට නොගිහින් නිවාඩු දාන්නයි. තව ටික දවසක් මෙහෙම යන්න එන්න ගියොත් මගේ ඇත කටු ටික විතරයි ඉතුරු වෙන්නේ. ඉතින් අනි රස්සාවට නොගිහින් පුළුවනේ. රස්සාවට වඩා ලොකු නැද්ද මාව? ඔය තර්ක වලට වැඩිය හොඳ නැද්ද? කාර් එක ඉක්මනට හදාගන්න විදිහක් ගැන කල්පනා කරන එක. මේ කබල් කාර් එක විකුණලා දාන්න හිතනවා මට වෙලාවකට. ඒක විකුණ දැන් කොහොම අලුත් කාර් එකක් ගන්නද? අපිට ඔහොමවත් එකක් තියෙනවා මද? ඔයානම් කියයි. ඔයා එළවන්නේ මමනේ. මමනේ ওই කාර් එක නිසා විඳින දුක දන්නේ. ඔයා මේ ගේ ඇතුලේ ඉඳන් මොනවද දන්නේ? එහෙනම් ඉතින් විකුණන්නකෝ. නෑ. ඕන නෑ. කාර් එක විකුණන්න ඕන නෑ. රස්සාවට යන්නේ නෑ. එතකොට හරිනේ. ඇත්තට සුමිත් අද ඔයාට මොනවද වෙලා තියෙන්නේ? කාන්තෝර ගිහින් ආපු වෙලාවේ ඉඳලා තාම තරහින්. මොකද මගදී ඔයා දැක්කේ? මොන යකෙක්වත් දැක්කේ නැහැ. ජයවර්ධන කාර්යයට උසස් වීම ලැබිලා. මොනවා? උසස් වීම දුන්නද? එතකොට ඔයාට නෑ. නැති එක නේනම් මාත් කියන්නේ. මොකද්ද ඒ බිඳුනේ? අම්මේ මේ වීදුරුව මාතින් බිඳුලා දුවේ. කෝය කෙල්ලට ඇවිත් අතු ගාලා දාන්න කියපන්. මක් කරන්න ගිහිල්ලාද බිඳුනේ අම්මේ? මොනවා කරන්නද සුමිත්? දැන් ඕකට මුකුත් කියන්න එපා. මට උසස් වීම ලැබුණා නම් මේ කබල්කාරක විකුණන්නයි මම බලාගෙන හිටියේ. කෝ ඉතින් කරුමෙට මොකද්ද පුතේ කන්තෝරුවේ වැඩක් ගැන කිව්වේ? අම්මට තේරෙන්නේ නැහැ ඕවා. ඇයි පුතේ කියහන්කෝ මමත් දැනගත්තම මොකද? සුමිත් රස්සාවෙන් උසස් කලේ නැහැලුවම් මේ. ඒ කියන්නේ පුතේ උඹේ පඩිය වැඩි කලේ නැහැයි කියන එකද? ආන්න හරියම්. ඒක තමයි. මම මෙච්චර කල් බලා හිටියා උසස් වීමක් ලැබෙයි කියලා. අලුත් කාර් එකක් ගන්න. ගේ පොඩ්ඩක් ලොකු කරලා හදන්න. කොච්චර දේවල් කරන්න බලා හිටියද? අපට වට වන්දනාවේ යන්නක් තිබුණානේ පුතේ. මොකද ඔයාට ලැබුණේ නැත්තේ? ලොක්ක ඔයාට තරහද? තරහ නම් මං ඔච්චර බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නේ මොනවා කරන්නද පුතේ? දැන් ඉතින් ලැබෙන හැටියක් කියලා හිතාගෙන නිකන් ඉඳිමු. නිකන් ඉන්න. ඔව්. මං ඒක තමයි ඊට පස්සේ කරන්න බලාපොරොත්තු වෙන්නේ. නිකන් ඉන්න. මෙච්චර කල් මැරීගෙන කොලා කියලා මොනවද මට ලැබුණේ? අර ජයවර්ධනය රස්සාවට බැඳිලා අවුරුදු 4යි. මං ඌට වැඩි අවුරුදු දෙකකට කලින් බැඳුනේ. ඉතින් ඕවා අපි එක කියලා වැඩක් තියෙනවද? එහෙනම් මේවා මම කායකද කියන්නේ? ලොක්කයක්ද? මට ඕන මුළු ලෝකෙටම ඇහෙන්න කෑ ගහලා මේවා කියන්න. මට වෙච්ච අසාධාරණේ ගැන. ඉතින් කෑ ගහන්නකෝ. අපේ මොකද? ඔව්. ඔයාට නම් මොකද? මෙතන ඉඳන් අරක නෑ මේක නෑ සාරියක් ඕන 70ක් ඕන කියනකොට ළඟට හම්බ වෙනවනේ. මමනේ දන්නේ ඒවා ගෙනත් දෙන්නේ කොහොමද කියලා. ඔව් ඉතින්. ඔයාට හැමතිස්සෙම මහලකොට කියන්න තියෙන ඔය මම මාසෙකට ඔය සැරයක් විතර සාරියක් ගන්න එකනේ. ඊට පස්සේ මට එපා. ඉතින් ළමයිනේ ඔය කෙහෙම් මලකට උඹලා දෙන්න මෙතන කෑ ගහන්නේ මොකටද? දැන් කෑ ගැහුවා කියලා පළක් තියෙනවයි. බලන්න අම්මේ සුමිත් කෑ ගහන්නේ හරියට මම කරපු දෙයක් වගේනේ. මම මොනවා කරන්නද? උඹලා මේ පොඩි ළමයි දෙන්නෙක් වගේ රණ්ඩු වෙන්නේ නැතුව ඉඳපල්ලා. පුතේ කෑ ගහන්නේ නැතුව මීට පස්සේ ලොකු මහත්තයා එක්ක හොඳට හිටපල්ලාකෝ. එතකොට ලබන සැරේවත් උඹේ පඩිය වැඩි කරන්නේ නැත. ඌ එක්ක කොච්චර හොඳට හිටියත් වැඩක් නැහැ. එහෙම කියලා කොහොමද සුමිත්? හොඳට හිටියම නේනම් ලොකු මහත්තයා ඔයාට කැමති වෙන්නේ. මේ ශ්‍රියානි. ඔයා දන්නේ නැති දේවල්ට කට දාන්න නැතුව ඉන්න. මට බෑ ඔය එක එකක් පස්සේ යන්න. එහෙම නෙවෙයි සුමිත්. අපි දෙන්න යමුද ලොකු මහත්තයාලා ගෙදර? ඒ මොකටද? ගිහින් වැඳ වැටෙන්න. අනේ මට කොහොම හරි උසස් වීමක් අරන් දෙන්න කියලා දන ගහලා කියන්නද? මම රස්සාවෙන් අස් කළත් එහෙම කරන්නේ නැහැ. රස්සාව ගැන කතා කරන්න නෙවෙයි. අපි නිකමට හවසක යමු. ඒ වුණත් පොඩ්ඩක් හරි මොලේ තියෙනවනම් ලොක්කට තේරෙනවනේ. මේ ආවේ අහවල් එකටයි කියලා. ඕක කියන්න දෙයක් ඔහොම පොඩ්ඩක්වත් ඔළුව පාත් කරන්නේ නැතුව ඉඳලා නම් ඕව කරන්න බෑ. මේ ශ්‍රියන් අර ජයවර්ධනයා ලොක්කගේ කාර් එක හොදන්නයි කඩෙන් බඩු ටික ගේන්නයි පස්සෙන් ගියාට මට යන්න බෑ. තේරුණා? ඉතින් යන්න බැරි නම් ඒ මහත්තයාට මෙහාට එන්න කියපන්කො පුතේ. අන්න හරි. ඒක තමයි කරන්න තියෙන්නේ. මොකටද මෙහාට එක්කෙන්නේ? නිකන් අපේ ගෙවල් වලට එනවා. අපි මොකක් හරි පාටියක් කියලා ආරාධනා කරමු. තව ඔයාගේ යාළුවෝ කීප දෙනෙකුත් එක්ක. ඉතින් අපි මොනවා කියලාද පාටියක් දාන්නේ? ඇයි යන්නේ? ඔයාට ඔච්චර මතක නැද්ද? අපි බැඳලා ලබන මාසෙට අවුරුදු දෙකයිනේ. ඇත්තට අවුරුදු දෙකක් ගියාද? කොහෙද ඉතින් ඒව ගැන සිහියක් තියනවද? එහෙනම් අපි ලොක්කවයි නෝනවයි දෙන්නටම ආරාධනා කරමු. එතකොට ඊට පස්සේ අපිට එහි යන්නත් පුළුවන්. ඔය මොලේ පෑදිගෙන ඉන්නේ මෙච්චර කල් ඔයා මොලේ පාවිච්චි කළේ නෑනේ. නෑ. එහෙනම් මම මෙච්චර කල් පාවිච්චි කළේ ඔයාගේ මොලේ නේ. ආයේ ආයේ පටන් ගත්තා. උඹලා දෙන්නට නම් හැබෑට පොඩ්ඩ වෙලාවක් කතා කර කර ඉන්න බෑ. රණ්ඩු වෙන්න පටන් ගන්නවා. නෑ අම්මේ. ඒ බොරුවට නේද සමේ? බොරුවට නේනම් සියා. ආ මේ කුටු ටික අර එහා පැත්තෙන් තියපන් සීපා. ආ දුමිත් මේ ජනෙල් රෙද්ද පොඩ්ඩක් අල්ල ගන්නකෝ මම මේ කුටුවට නගිනකම්. මේ ඔයා ওই ජනෙල් රෙද්ද ගත්තේ මොකද? අර ක්‍රීම් පාට අලුත් රෙද්ද ගන්නෙ නැත්තේ ඇයි? ඒක ඔయిత වැඩිය ගැලපෙනවා. ඒ උනාට මේක අලුත් එකක් නෙසු මේ. අනික මේකේ අලුත්ම බටික් මෝස්තරයක් තියෙනවා. ඒ වුණාට ශ්‍රියානි මේ බිත්ති වල පාටට ඕක ගැලපෙනවද කියලා අපි බලන්න ඕනනේ. ජනෙල් දොරවල් වල පාටයි බිත්ති වල පාටයි ගැලපෙන්න එපාය. පොඩ්ඩක් හරි සෞත්වයට තිබුණොත් ලොක්ක අපි ගැන මොනවද හිතන්නේ? ආ හා හා ඔය මේ ඔය අඳත් ඔතනින් ගලවලා එහා කාමරයට ගිහිල්ලා දාපන් සිරිපාන්. මේක හොඳට ගැලපෙනවා සුමිත්. ආහා මේ ඊළඟට මේ මල් කෝච්චි ටික තියන්නේ කොහෙන්ද? අතන එකක් තියන්න පුළුවන් නේ. අනික මෙතනත් හොඳයි නේද එකක් තියන්න. ආ ඒක ඒක හොඳයි. ඒක එතන තිබුණාමයා. නෑ මම මේක මෙතන තියෙනවා. මේ අර ලොකු රෝස මල් පෝච්චි දෙක ඇතුල් වෙන කනම දෙපැත්තේ තියමු නේද? ඔව් ඒක බලන්නකෝ. අනේ බලන්නකෝ මේ. අදම ඒ දෙකේ මල් පිපිලක් තියෙනවනේ. ඒක හොඳ අදහස්. ඒක දැක්කම ලොක්ක හරියට සන්තෝෂ වෙයි. මං නියම පිළිවෙලට වැඩ කරන මිනිහෙක් කියලා හිතයි නේද? ලොක්කට වැඩිය ලොක්කගේ නෝන සන්තෝෂ වෙයි. <laughs> සමහර වෙලාවට එයා රෝස පැලයක් ඉල්ලන්නත් පුළුවන්. එහෙනම් කොච්චර එකක්ද? එක මල් පැලයක් නෙමෙයි පැල දෙකම උනක් දෙනවා. ලොක්කටනේ. මගේ බොස්. ස්තෝපුව මැදලා ඉවරයි නේද? ඒකත් ඔක්කොම හරි. මිතුලේ මල්ගත් ගානට කපලා අතු ගාලා. ඒ ටික නම් හරි. තම මෙහි වැඩ ටික තමයි තියෙන්නේ. මට බය මොන හරි අමතක වෙයිද කියලා. හදිස්සියේ එහෙම මේ අමතක වීමක් වුණොත් අපේ මානසික ඔක්කොම වතුර ගියාවේ. එහෙම වෙන්නේ නෑ. දැන් අපි ඔක්කොම බැලුවනේ. ඔයාර ලැයිස්තුවක් ලියාගත්තා. මේ කොලේ බැලුවද? ආ ඉන්න බලන්න. ආ මේ තියෙන්නේ. ආ ඒකේ තියෙන ඒවා නම් ඔක්කොම ඉවරයි. මල් පෝච්චිය තියන්න, මිදුල හදන්න, නැප්කින් ගේන්න, ඔව් පුටු මේස තියන්න. අපි ඔක්කොම කළානේ. ආ ඒක ඔක්කොම. එහෙනම් ඉතින් තවත් මොනවද බලන්නේ? හ්ම්. මට නම් හරීම මහන්සි. මේ බලන්නකෝ. දාඩියක් දානවා හරියට. බලන්න මගේ හැටි යකිනියක් වාගේ. මාත් ඒ වගේ තමයි. ඒ වුණාට මොනවා කරන්නද? තව ටිකකින් නාගන්න එකනේ. ආ ඒක නෙමෙයි කියන්නේ. හා? අත රැට ඔයා අඳින්නේ මොකක්ද? අර මණිපුරි සාරිය? අපෝයි කියන්නේ. ඔයා දැන් කී සැරයක් ඒක ඇඳලා ඇද්ද? අයියා හකෝබා සාරිය. මම හිතුවා ඒකට වැඩිය මණිපුරි එක ලස්සනයි කියලා. අපෝයි නෑ නෑ නෑ. අනික මේ පාටියට එන මගේ අනිත් යාළුවෝ නිකම්ම දැනගනි ඔයා ওই මණිපූර සාරි කීප සැරයක් මැදපු එකක් බව. ඒගොල්ලෝ හිතයි මං ඔයාට සාරියක්වත් අරන් දෙන්නේ නැහැ කියලා. ආ එහෙනම් හකොබ සාරියම අදින්නම්කෝ. හ්ම්. දැන් එතකොට ඔක්කොම හරි නේද? වෙන මොකුත් නැහැ. බීම ටික ඔක්කොම ලෑස්ති. කෑම ලෑස්ති. ආ ශ්‍රියන් අපි අම්මට මොකද කරන්නේ අයියෝ අපිට මතක නැති වුණා නේද ඒක නෙමෙයි අපි අම්මව අල්ලපු ගෙදරට යමුද අද රෑ එහෙම නවතින්න කියමු එතකොට අපිට හෙට උදේ අම්මව ආපහු එක්කෙන්න පුළුවන් බෑ බෑ බෑ බෑ ඒක කරන්න බෑ ශ්‍රියන් එතකොට අපිට මීට පස්සේ එහා ගෙදර නාකි ගෑණිගෙන් බේරෙන්න බැරි වෙනවා අද අම්මා එහෙම හිටියොත් ඊට පස්සේ එහා ගෙදර නාකි ගෑණි ආයේ මේ ගෙදරට එන්න පටන් ගන්නවා ඒක කොහොමවත් කරන්න බෑ. අපි අම්මට කියමු වෙනකට වැඩිය කලින් රැයට කාලා නිදාගන්න කාමරයට යන්න කියලා. රෑ හතමාරින් ඉස්සලා අමුත් වෙන්නේ නෑනේ කොහොමද? ඒ වුණාට සුමිත් අම්මට නිින්ද ගිහින් නිින්දෙන් ගොරවන්න පටන් ගත්තොත් මොකද වෙන්නේ? අද රෑ අපේ කෑම මේසේ තියෙන කාමරෙට එහා එකනේ අම්මගේ කාමරේ. ඔව්. අපි කියමු අම්මට දොර වහගන්නයි කියලා. මම ඒක පිටපැත්තෙන් යතුරු දානවා. නෑ නෑ. ඊට වැඩිය හොඳයි අම්මට කියමු නිදාගන්නේ නැතුව ඉන්න කියලා. අම්මට ඉඳගෙන ඉන්නයි කියලා කියමු. ඒ වුණාට බැරි වෙලාවත් අම්මට නිින්ද ගියොත්. ඔයා දන්නේ නෑනේ. අද රෑ පාටික කොච්චර වෙලා තියෙද කියලා. ඔය ගොල්ලන්ට කොහොමවත් රෑ 11ට ඉස්සෙල්ලා බීම තියෙන තැනින් මෙහාට එන්නවත් බෑ. අම්මා හරි කැමැත්තෙන් හිටියේ ගමේ මාමා ළඟට යන්න. අම්මගේ මල්ලිනේ. ඔයානේ එපා කියලා නවත්තගත්තේ. දැන් ඒකෙන්නේ මේ කරදරේ ඔක්කොම. ඒකට ඉඩ දුන්නා නම් මම නිකම්ම නරක ගේන වෙනවනේ. මං එක්ක ඉන්න බැරි නිසා අම්මා ගියා කියලා මිනිස්සු කියාවි. ආ දැන් ඕවා කතා කරලා වැඩක් නෑනේ. ආ මට මතක් වුණා. ආ අපි යමුකෝ අම්මගේ කාමරේට. පුතේ දැන් ඔක්කොම ලෑස්තිද? උඹලගේ උත්සවයට හොඳට කල්පනාවෙන් සලකපල්ලා ලොකු මහත්තයාට උඹේ ස්වාමියානේ මේ අම්මේ අද හවස වේලාසනින්ම කෑම කන්න. ඒගොල්ල හතහමාර වෙනකොට එනවා. පුතේ අද රැයට මම කන්නේ නෑ. ඇයි උඹ දන්නේ නැද්ද? ගෙදර හරක් මස් වෙන දාට මම කන්නේ නැති බව. කොහොම වුණත් කමක් නෑ. වෙනදාට වැඩිය කලින් නිදා ගන්න කාමරයට යන්න. හ්ම්. හොඳයි පුතේ. බෑ බෑ. ඒක හොඳ නෑ. අම්මට නිින්ද ගියොත් බොරවන්න පටන් ගනී. ඒක හින්දා ආ අමුත්ත ඔක්කොම එන්නේ අර එහා පැත්තේ දොරෙන් කෙලින්ම සාලෙත්. එතන තමයි පාටිය තියෙන්නේ. ඒක හින්දා අම්මා ස්තෝපුවට වෙලාවේ. පස්සේ අපි ස්තෝපුවට එනකොට හිමීම අර එහා පැත්තේ නාන කාමරේ පැත්තේ සාලෙට ආවා. හ්ම්. තවත් එකක් අම්මේ. අම්මේ තවත් එකක්. වේලාසනි නිදාගන්න එහෙම එපා. අම්මා හරි හයියෙන් ගොරවන. ඒකට මම මොනව කරන්නද පුතේ? පහුගිය සැරේ සනීප නැතුව ගියාට පස්සේ තාම මට හුස්ම ගන්න අමාරුයිනේ. ආ අම්මේ. මෙන්න මේ පුටුවේ ඉඳ ගන්න බලන්න. ආ පොඩ්ඩක් හිටපන් පුතේ. හ්ම්. ආ ඕම ඉඳ ගන්න. දැන් හරි? ආ එහෙම නෙමෙයි යන්නේ. පුටුවේ ඉඳ ගන්නකොට කකුල් දෙක උඩට ගන්න එපා. ඕක පුටුවක් අඳක් නෙමෙයි. ආ ඉඳ ගන්න. එහෙනම් මෙහෙමද පුතේ? ආ ආ එහෙම එහෙම හොඳයි. එහෙම හොඳයි. දැන් අම්මා අඳින්නේ මොකක්ද? අර පුංචි මල් වැටුණු සුදු පාට ඔසිරිය හොඳානේ. එහෙනම් බලන්න ගිහින් ඒක අරගෙන එන්න. ශ්‍රියානි. අද අම්මා ඉන්නේ එක හරි ප්‍රශ්නයක් නේද? මට නම් තේරෙන්නේ නැහැ අම්මා මොනවා කරයිද කියලා. මොකක් හරි වැරද්දක් වුණොත් ලොක්ක මොනවා හිතයිද? ඒකම තමයි මමත් හිතන්නේ. ආ ඒක අපූර්ව යම්මක් නේද? අර රත්තරන් මාලේ දාගත්තාම හරියට හරි. මට මාලයක් නෑ පුතේ. ඇයි උඹ දන්නේ නැද්ද? උඹ ඉස්කෝලේ යවන්න මට ඒක ඒ කාලෙම උගස් තියන්න සිද්ධ වුණානේ. ඉතින් ඕක ගැන තවත් කියවන්නේ මොකටද? මාලයක් නැහැ කියලා කිව්වනම් ඉවරයිනේ. මම ඉගෙන ගත්ත හැටි ගැන කතාවක් මෙතන නැහැනේ. ඒ රත්තරන් බඩු ගස් තිබ්බේ නරක වැඩකටය. මොකද මම රස්තියාදුකාරයෙක් වුණාද? අම්මා මට වේදන් කළේ වගේ දෙගුණයක් දැන් මම අම්මට වේදන් කරනවා. අනේ මගේ දිව හතරට පැලිලා ගියාවේ මම එහෙම දෙයක් කිව්වනම්. තමන්ගේ පුතාට වේදන් කරපු සල්ලි ආපහු ඉල්ලන අම්ම කෙනෙක් ඉන්නවද? මට මාලයක් තිබුණා නම් මම ඒක දාගන්නව නෙමෙයි. මට තව නාගන්නත් බැරි වුණා. අම්මේ තව එකක්. අපේ ලොකු මහත්තයා බැරි වෙලාවත් මොනවා හරි ඇහුවොත් බය නැතුව කෙලින් උත්තර දෙන්න. ගොළුෙක් වගේ කතා නොකර හැම ඉන්න එපා. මම කොහොමද පුතේ ඒ වගේ ලොකු උත්තමියෙක් එක්ක කතා කරන්නේ? මට අකුරක් ලියන්නවත් බෑ. උඹ කියාපන් ඒගොල්ලට මම මොකුත් නොදන්න මෝඩ ගෑණියෙක් කියලා. එතකොට ඒගොල්ලෝ මම ඒක කතා නොකර ඉඳීවි. එහෙමයි මම කිව්වේ සුමේ. ඒ ආදයා ඊට පස්සේ රස්සා වෙනුත් අස්සනවා. ලැජ්ජා වෙන්නේ නැති නේද? දැන්තනේ මෙතෙන් දැන් සර් දැන් ඇති. ඇති. කොනාදයිස්. ඉලන්දාරි කාලේ නිකන් සිංහ පැටව වගේ ඉන්න එපා. ආ. ඒක හරියට. අපි නම් දැන් ඉතින් නාකි මිනිස්සුනේ. සුමිත් කොහෙද නාකි වෙලා තියෙන්නේ? දැන් උගස් රෑ වෙලා ඇති නේද? කියන දාඩියක් දාන්න. අපි ස්කෝප් වලට යන්න පුළුවන්. ආ ආ. දැන් රෑ 10ම ආරයි. මේ අම්මේ ගිහින් නිදා ගන්න. අයි මෙච්චර රෑ වෙනකල් මේ නිදා ගන්න කියන්නේ නැති. සමා වෙන්න සර්. ආ ආ ආයිබෝන්. අම්මේ ලොකු මහත්තයාට ආයිබෝන් කියන්නේ. ආයිබෝවන්. ඉතින් කොහොමද අම්මේ? මම සමීපෙන් ඉන්නවා ඔබතුමාට ස්තුතියි කියලා කියන්න. හරි හරි හරි මේ සර් මගේ අම්මා හුඟක් ඈත ගමක උපන්න කෙනෙක්. ඔව් ඔව් ඔව්. අම්මා කවදාවත් ඒ ගමෙන් පිට ගිහිල්ලත් නැහැ. ඒකයි ඔච්චර ලැජ්ජා. එහෙමද? මං හරි කැමති ගම් වල මිනිස්සු. එහෙනම් සුනිත්‍ය අම්මත් ඔය ගම්වල තියෙන ගී සින්දු සීපදෙම දන්නවා ඇතිනේ. මේ ජනගී අම්මේ මේ ලොකු මහත්තයාට ඕනලු අම්මා මේ සින්දුවක් කවියක් කියනවා අහන්න. ඒ කවියක් කියන්න අම්මා දන්නේ නැතින ඕන තරම්. මට සින්දු කියන්න බෑ. මම කවදාක්වත් කවි කියනවා අහලා තියනවාද පුතේ? ඒ කියන එක කිහිම එකපාරකින් බෑ කියන එක. ඒක මට තරහ වෙනවා. බලන්න ලොකු මහත්තයා කොච්චර ආසාවෙන් කවියක් අහන්න බලන්නේ කියලා. ඒ වුණාට මම කවි සින්දු මොකුත් දන්නේ නැහැ. මට කොහොමදත් සින්දු කියන්න බෑ. මොකක් හරි පදයක් හරි දෙකක් හරි කියන්න. අම්මේ. සාර සදිසි තේති පෙරනිලන කාල වලගී දූ මගේ මේවරයා නෑනෝ නුඹ පල් නුඹේ දරුවන් පල් අපි දුටු වේ නැත නීවරයා කොස් වතු කන්දේ කොස් නෙලනාදා වලගියේ දෝ මගේ නීවරයා නෑනෝ නුඹ පල් නුඹේ දරුවන් පල් අපි දුටුවේ නැත නීවරයා ෂා හරි හොඳයි. බොහොම හොඳයි කිව්වා. තාම අම්මගේ කතාව හරිම හොඳයි. <laughs> නැත්නම් තාම අපේ කතාව හොඳ අම්මගේ කතාව නේද? දැකන් අපේ ගී කොච්චර අගේද? මේ වගේද? මේ ගංගොල තියෙන කර්මාන්ත දිනු කරනවා නම් කොච්චර තියෙනවද? ඒක නේ නස්සස්. දැන් ඔය අත්කම් බලන්න කොච්චර ලස්සනද? කළු වල මේ වලින් හදන බඩු බලන්න. අයි වෙස්මුණු කොච්චර ලස්සනද? අපට දාගන්න හොඳයි වෙස් මූණක් තියෙනවා නම්. ඒකට සර් වල්ල පැත්තේ ගත්තා. ඇත්ත වශයෙන් කොච්චර අලංකාර විදියට මේ මිනිස්සු ඒව හදනවද? අයි සර් රටාපැදුරු. සර් අහලා නැද්ද දුම්බර රටාපැදුරු ගැන? දැන් කොච්චර ලස්සනට ඒව හදනවා. බිම තේලන්න, බිත්තිවල එල්ලන්න, මුළු ගෙදරටම සෑහෙන සෙට් එකක් හැටියට හදනවද? ඔව්. මං සර්ට ඒ රටාපැදුරු සෙට් එකක් අරන් දෙන්නම්. නෑ නෑ නෑ. මට ඔය අලුත් විදියට හදන ඒවා ඕනේ. ඒ ඔක්කොම ඉමිටේෂන් වැඩනේ. මං කියන්නේ ගංවල ගෑනු, ගෙවල් වල ඉඳගෙන වියන් රටා පැදුරු ගන්න. හ්ම් අමුතු ලස්සනක් තියෙනවා. අම්මේ අපි ළඟ පරණ රටා පැදුරක් තිබුණා නේද? ඒක මගේ ආච්චි දීපු එකක් සර්. ඔව් මං ගිහින් ඒක ගේන්නම් පුතේ. ඒක අරගෙන. හැබැයි මං හිතන්නේ ඒක දැන් ඉරිලත් ඇති. බොහොම පරණ එකක්නේ. අපේ අම්මා ওই රටා පැදුරට හරි ආදරේ. ආ මෙන්න පුතේ මෙන්න ඒක. ගෙනාව. මං කිව්වේ සර් මේ බලන්නකෝ. දැන් සමහර තැන් වලින් ඉරිලක් ගිහිල්ලා මේ අම්මා තමයි මෙච්චරවත් මේක හරි ගස්සලා තියෙන්නේ. හරි ලස්සනයි. මං කවදාකවත් දැක්කේ නෑ මේ තරම් ලස්සන රටාවක්. මේක බොහොම පරණ රටා මොස්තරයක් වෙන්න ඇති නේද? ඔව් සර් මේක බොහොම පරණ එකක්. මං සර්ට මේ මෝස්තරේම අලුත් එකක් වේවලා දෙන්නම්කෝ. අම්මේ මේ අපේ ලොකු මහත්තයාට මේ රටාවම දාලා අලුත් පැදුරක් වේලා දෙන්න ඕන. ලොකු මහත්තයා හරි කැමති මේ රටා මෝස්තරේට. මට දැන් ඉස්සර වගේ හොඳට ඇස් පේන්නේ නෑනේ පුතේ. ඒ වුණාට සර් අම්මා සර්ට් එකක් කියලා දෙයි. <laughs> සර් හරි කැමති වෙයි ඒක දැක්කහම. බොහොම ස්තුතියි අම්මේ. සර් දැන් හොඳටම රෑ වේගනාව නේද? අපි එහෙනම් කෑම කමු නේද? කෑම? නෑ මං කියන්නේ. කෑම කන්නේ නෙමෙයි. දැන් ජයන්තත්යක් හොඳ ගානක වගේ ඉන්නේ නේද? ඒක <laughs> ජයන්තර බැරිද අපි කෑම කන්න ඉස්සෙල්ලා පොඩි මං කියන්නේ මේ අපි සන්තෝෂ සින්දුවක් කවියක් එතකොට ඈ ගී සිලෝ සීපද මොනා හරි ආ කියන්න බෑ ඒක හොඳ කියන්න බෑ කියන්න මං කියන්නේ මේ පරණ සින්දුව. පරණ සින්දුව. හරි පරණ සින්දුව. රයිට්. හරි මිරජ සපා මම ලක්දේවතේ නිසා හරි මිර සර් කියන්නද සර්? හරි මිරජ සපා මම ලක්දේවතේ නිසා සොඳුරුල්ලන්දේ මේවරු කාත්තේ කියන්නකො සර් බලන්න ඉන්නේ කියනවා ජාන්ත කියන්න ජාන්ත කියන්න සොඳුරුල්ලන්දේ මේවරු කාත්තේ තොපහරසක නැත්තේ හරි මේ රාජසපා මම ලක්දේවතේ නිසා ජාතිය මාගේ බාල නිසා ඔයක නිර්මමද කතා ජාතිය මාගේ බාලන නිසා ආලත බේයි මං ආලය බෙලෙන් ගොත ගති ආලය බෙලෙන් ගොත ගති සුංකරලා මෙමෙයි කියන්නකෝ සර් අරිමි රාජසපා මම ලක්දිවතී මෙසා මම ස්තූපයේ උන්නේ එක පුතාට කොච්චර අවමානයක්ද ඒ මහත්තුරු ඔක්කොම පුතාට hina වෙනවා ඇති මං හරි කරුණාකාරියක්. මන් නිසා පුතාට හරිම කරදරයක්. අම්මේ දොර අරින්න. පුතා පුතා මේ මාරේ ආයෙත් මට කතා කරන්නේ මොකටද? මම තවත් මොකුත් වැරද්දක් කළාද මන් දන්නේ නෑ. හා. අම්මා හරි හොඳ අම්මා. අම්මා හරි හොඳයි. අපේ ලොක්කා හරියට සතුටු වුණා අම්මට. මගේ හොඳ අම්මේ. අනේ පුතේ. මාව ගමට එක්ක ගිහින් දාපන් පුතේ. මම හුඟක් කල් ඉඳලාමනේ කියන්නේ. මොක මොකක්ද අම්ම කිව්වේ? මාව මල්ලිගේ ගෙදරට ගමට ගිහින් දාපන් පුතේ. මට යන්න ඕනේ. මට ඕන මාව අනිත් මිනිස්සු ඉස්සරහා පාච්චල් කරන්නද? උන් කියාවේ මම අම්මටවත් සලකන්නේ නැති මහා ගුණමකු මිනිහෙක් කියලා. රටේ ලෝකෙ අනිත් මිනිස්සු ලව්ව ඒ වචනේ කියවන්න ධම්ම හදන්නේ. නෑ පුතේ. උඹ උඹේ නෝනත් එක්ක සන්තෝෂෙන් හොඳට ජීවත් වෙයන්. දැන් මගේ වල පයයි ගොඩ පයයි. මම මෙහි ඉඳන් මොනව කරන්නද? මම ගමට ගියොත් පෝය දවස්වල සිල් ගන්නත් පුළුවන්. දැන් ඉතින් යන තැනක් ගැනත් බලා ගන්න ඕනනේ පුතේ. හ්ම්. දැන් අම්මා ගියාම කවුද අපේ ලොකු මහත්තයාට අර මේ රටා පැදුරු කියලා දෙන්නේ? අම්මා ඉන්න තැනනේ මම පොරොන්දු උනේ. අර අපේ පරණ රටා පැදුරු જાතියෙම එකක් වියලා දෙනවයි කියලා. මගේ ඇස් පෙනීම දැන් හුඟා කඩුයි. මට දැන් රටා වියන්න පේන්නේ නැහැ පුතේ. වෙන කාට හරි කියලා ඒක වියව ගනින්කෝ. නැත්තම් කොහොම හරි ඔය සල්ලි වලට හරි අරන් දියන්කෝ. මං කොහෙන්ද ඒ જાතිය පැදුරක් සල්ලි වලට ගන්නෙ? අම්මා හදන්නේ මාව බොරුකාරයෙක් කරන්න. ලොක්ක සතුටු වුණොත් මට උසස් වීමක් දෙයි. මොකද්ද පුතේ? ඒ කියන්නේ ලොකු මහත්තයා උඹේ පඩිය වැඩි කරනවයි කිව්වේ. ලොක්කා එහෙම මොකවත් කිව්වේ නෑ. ඒ වුණාට අම්මා දැක්කා නේද ලොක්කා මං එක කොච්චර සන්තෝෂෙන්ද හිටියේ කියලා. අම්මා රටා පැදුර වියන්න පටන් ගත්තට පස්සේ ලොක්කා ඇවිත් ඒක වෙන හැටි බලයි. එතකොට ලොක්කා සතුටු වුණොත් මට අර ඉස්සර කිව්ව ලොකු තනතුරක් දෙයි. එතකොට මමත් ලොක්කෙක් වෙනවා. ඒ කියන්නේ පුතේ උඹත් ලොක්කෙක් වෙනවයි? ඈ පුතේ? ඒක ඔය කියන තරම් ලේසි වැඩක් නෙවෙයි යම්. ඒක හම්බ වෙන්නේ ලොක්ක මට සතුටු වුණොත් විතරයි. අපේ කන්තෝරුවේ තව මං වගේ කොච්චර ඉන්නවද ඉහළ යන්න බලාගෙන. එහෙනම් පුතේ මං පැදුරක් වියලම දෙන්නම්. ඔව් මම කොහොම හරි ඒක වියලා දෙන්නම් පුතේ. දැන් එහෙනම් නිදා ගන්න අම්මේ. අද නාට්‍යය ලොකු මහත්තයා රෑකෑමට ආවෝය. රඟපෑවූ චිත්‍රාරංජනී පෙරේරා, කරුණා ජයවර්ධන, ලෙස්ලි රාමනායක, බණ්ඩාර විජේතුංග සහ කරුණාරත්න අමරසිංහ. කාර්මික සහාය සුනීතා හෙට්ටිආරච්චි, නාද ශික්ෂණය ඩී.එස්. දිසානායක. ඉන්දියානු කෙටි කතාවක් ආශ්‍රයෙන් ඒ නාට්‍යය ගුවන් විදුලියට සකස් කළේ ගාමිණී රූපසිංහ. නිෂ්පාදනය කළේ සුගතපාල ද සිල්වා. Thank you.